තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩම ආවදාල කෞරණීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සතිය පුරාවට අපි සාකච්ඡා කරමින් ඉන්නේ ditthi visuddhiya සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳවයි. අපි දන්නවා හැම කෙනෙක්ම ප්‍රත්‍යක්ෂ වැඩසටහන බොහෝ ධර්ම කරුණු කතා කරනවට වැඩිය ප්‍රායෝගිකව අපි මේ කරුණු කොහොමද අපේ ජීවිතයට එකතු කරගන්නේ කියන එක ගැනයි නිබඳව සාකච්ඡා කරන්නේ. මොකද අපි මේ පිළිබඳ බොහෝ කරුණු නිවන් මාර්ග දේශනා මාලාවේදී සාකච්ඡා කරපු හින්දා අපි මොකක්ද කරන්න ඕනේ කියන එක තමයි කතා බහ කරන්නේ. ඉතින් අද දවසේත් මේ කතිකාවතට නැත්නම් මේ ditthi suddhiya පිළිබඳව කරුණු කාරණා විශේෂයෙන් මූලාශ්‍රයෙන් විතරක්මත් නෙවෙයි තවදුරටත් අපිව දැනුවත් කරන්න මේ ස්ථානයට අපි වෙනදා වගේම පුරුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ වැඩම කරගත්තා. ඉතින් උන්වහන්සේගේ දැනගැනීම පිණිසත් ඒ වගේම අපි මේ දින දෙකේ සාකච්ඡා කරපු කාරණා පිළිබඳවත් ඉතාම කෙටියෙන් ditthිසුද්ධිය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරගෙන ඉන්නවා. අපි කතා කරා නාම රූප පරිච්ඡේදය ගැන සඳුදා දවසේ නාම රූප පරිච්ඡේදය කියන්නේ මොකක්ද කියලා කරුණ වශයෙන් සඳහන් කරා. කරුණ වශයෙන් සාකච්ඡා කරා. අපේ ජීවිතය අපිට මේ වෙලාවේ මෙහෙම ඉන්නකොට ලෝකේ ජීවත් වෙනකොට මම කියලා මොකක්ද කොටසක් දැනෙනවා මගේ කියලා දැනෙනවා මොකක් හරි කොටසක් අපිට වෙනම දැනෙනවා මම මගේ කියලා දැනෙන කොටස මේ දැනෙන කොටස හරිනේ එකට තියෙන මොකක්ද කියලා අපිට හරියටමත් හොයන්න බෑ ඒක හැබැයි නිබඳ වෙනස් වෙනවා කියලාත් අපි දන්නවා අපිට වැඩිය ගොඩක් ලොකු පිරිසක් ඉන්න තැනකට හැම පැත්තෙම මේ ධනෙ පැත්තෙන් බලය පැත්තෙන් දැනුම පැත්තෙන් ඉහළ තත්ත්වයක් තියෙන කට්ටියක් ළඟට ගියහම මම හරි පුංචි කෙනෙක්. ඒ වගේ ඊට වඩා හැම පැත්තෙම පහළ තැනකට ගියහම මම හරි ලොකු කෙනෙක්. ඉතින් මම නිකන් ඇහුවොත් මේ දෙන්නෙන් කවුද හරි මම කියලා කියාගන්න බැරි තරම් ඒ වගේ මම කියන එක සැරින් සැරේ අපිට එක එක විදිහට දැනෙනවා. එතකොට මේ මම කියලා දැනෙන දේවල්ම වෙලාවකට මගේ කියලා දැනෙනවා. ඒක කවදාකවත් වෙන්න බැරි දෙයක්. මේකේ ලොකු පැටලිල්ලක් තියෙනවා. මේ පැටලිල්ල එහා ගන්න <clears throat> පංච පාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා පිරික්සලා බලන්න ඕනේ කියලා කතා කරා. ඉතින් එහෙම මූලිකව එතෙන්ට කිට්ටු වෙන්න යනකොට අපිට මූලිකව තේරෙන දෙකක් තියෙනවා අපේ ජීවිතය කියන්නේ. දැන් බලන්න රිදෙන තැන් ගත්තොත් එහෙම මූලික වශයෙන් අපිට තරහ ගියම අපි කෙනෙකුට බයිනවා නැත්නම් ගහනවා. ඒ තමයි මේ කෙනෙක් කියලා අපිට දැනෙන දෙයක් තියෙනවා. බනින්නේ ඇඟරි දෙන්න නෙවෙයි බනින්නේ හිතරි දෙන්න. ගහන්නේ ඇඟරි දෙන්න. ඉතින් එහෙමනම් අපි තැන් දෙකකට ප්‍රහාර එල්ල කරනවා තරහ ගියාම අනිත් අයට. අනිත් අයත් අපිටත් එහෙමයි. අපි සාමාන්‍යයෙන් ගත්තොත් හිතරි දෙනවා, කායරි දෙනවා කියලා කියනවා. එහෙන් බලනකොට අපිට මූලික වශයෙන් තේරෙන්න ඕන මෙතන සිතක් නැත්තම් අරූපී කොටසක් වගේම රූපී කොටසක් තියෙනවා. මේ දෙකම එක එක ගොඩක් වගේ දැනෙනවා සාමාන්‍ය ජීවිතේ ඉන්න මනුස්සයට. මේ දෙක එක ගොඩක් විදිහට තමන්ව දැනෙන හින්දා අනිත් අයවත් ඒ විදිහට තමයි මයින්නේ අපි. මං වගේම ගොඩක් තමයි එහා පැත්තේ තියෙන්නේ කියලා. මට මාව දැනෙන ප්‍රමාණය කොහොමද? මට මාව දැනෙන විදිහ කොහොමද? ඒ අනුව තමයි අනිත් අයව අපි මැනගන්නේ. අනිත් අයවත් අනිත් අයත් එහෙමයි කියලා අපි හිතන්නේ. ඒක ලොකු වැරදීම අපිට සිද්ධ වෙන. ඒක අපි පැහැදිලි කරගත්තා. මේක තමයි මේ වැරදීම. මේ වැරදීම නිවැරදි කරගන්න අපි දිහාවට එබිකම් කරලා බලන්න ඕනේ. Taman දිහාවට. Tamanගේ කියලා දැනට දැනෙන කොටසක් තියෙනවා. අන්නේ දැනෙන කොටසට එබිකම් කරලා බලන්න ඕනේ. ඒකට එබිකම් කරන්න තියෙන්නේ අපේම මනස්කාරය නිසාවෙන් උපදනාව හිතමයි. ඒ හිතෙන්මයි ඒකාග්‍ර හිතකින් මේකට එබිකම් කරලා බලනකොට වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංස්කාරය කියන්නේ මොකද්ද කියලා ඒ ගැලීමට අපේ හිත යොමු කරගෙන ඉන්නකොට මේ දෙක දෙකක් බව පේනවා. මම උදාහරණයකට කිව්වා දත කකියනවා කියලා අපි කියනවා. නමුත් දතේ තියෙන කිසිමම අස්ති කොටසක් කකියනවා කියලා දන්නේ නැහැ. දරුණු කැක්කුමක් දත් කැක්කුම කියන්නේ. දත කකියනකොට දතේ තියෙන කිසිම අස්ති කොටසක් දන්නේ නැහැ කකියනවා කියලා. දත කියන්නේ වෙනම එකක්. කැක්කුම කියන්නේ වෙනම එකක්. නාම රූප දෙක කියන්නේ දෙකක්. අන්න ඒ දෙක වෙන් වෙලා දැනෙන විදිහට වෙන් වෙලා හඳුනා ගන්න විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඊළඟට මේ දෙක එකක් කියලා සම්පූර්ණ වශයෙන් සන්තති ඝණයක් කියලා කියනවා. ඒ ගැලීම ඔක්කොම නිකන් ඝණයක් වගේ දැනෙන ගතිය. හින්දා අපි අනිත් අයවත් ඝණයක් විදිහට සලකනවා. අනිත් අයවත් පුද්ගලයෙක් විදිහට සලකනවා. අන්න ඒක වෙන් වෙලා අපිට දැනෙන්න ඕනේ. අර විදිහට එකට දැනෙනවා නම් ඒක ditthi visuddhi. ඒක ditthිය. වැරදි දෘෂ්ටිය. ඉතින් මේ වැරදි දෘෂ්ටිය හින්දා තමයි අපිට මේ සත්‍යය පුද්ගලයා කියලා දැනෙන්නේ. මෙතන පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන වෙන් වෙච්ච කාරණා දෙකක් නිබඳව සිද්ධ වෙන බව දැනෙන ස්වභාවයට අපේ හිත සකස් කරගන්න ඕනේ. අන්න එතකොට අපේ හිත සමහර කෙලෙස් ධර්ම වලට එන්න විදිහක් නැතුව පිරිසිදු වෙනවා. සමහර කෙලෙස් ධර්ම වලින් පිරිසිදු වෙනවා. මොන කෙලෙස් ධර්ම වලින්ද? අහවලාමට බැන්නාය, අහවලාමට ගැහුවාය, අහවලාමට ආදරය කරනවාය, අහවලාගේ වැඩක්ය. අර මේ කියලා අපි ඒ අය නමින් සහ තමන්ගේ නමින් මම මෙහෙමය, මම මෙහෙමය, අන්න අය මෙහෙමයි කියලා අපිට නොයෙකුත් කෙලෙස් ධර්ම එනවා. ඒ කෙලෙස් ධර්ම වලින් හිත පිරිසිදු කරනවා. ඔන්න ඔය නිවැරදි දෘෂ්ටිය ඇති කරගත්තාම. අන්න ඒ පිරිසුදු කිරීමට කියනවා දිට්ටි විසුද්ධිය කියන්නේ පිරිසුදු වීමටයි දෘෂ්ටිය නිවැරදි කරගෙන පිරිසුදු වීමට කියනවා දිට්ටි විසුද්ධිය කියලා. එතකොට මේක අපි සඳුදා දවසේ මේ පිළිබඳව සාකච්ඡා කරා. අඟහරුවාදා දවසේ ඊයේ දවසේ අසුභ භාවනාව මූලික කරගෙන කොහොමද ditthi සුද්ධියටපත් වෙන්නේ කියන එක ගැන සාමාන්‍ය වශයෙන් සාකච්ඡා කරා ප්‍රායෝගිකව අපි මට මතකයි ප්‍රථම අධ්‍යයනය ගැන කරපු සාකච්ඡාවේදී අපි මූල කමටහනක් කරගෙන යන්න ඕන කියලා සෝබිත හඳුරුත් මතක් කරා මට හොඳට මතකයි. එතකොට ඒ අනුව මූල කමඨහන අසුභ කමඨහන විදිහට අරගෙන අසුභ කමඨහනෙන් එක හැඟීමක් උපදවාගෙන ශරීරය තමන්ගේ සහ අනුන්ගේ සම්මර්ෂණ වශයෙන් සම්පූර්ණයෙන්ම ශරීර සියලු ශරීර ලෝකයේ තියෙන පිළිකුල් කියන අදහස ඇති කරගෙන ඒ අදහස ඇති වෙලා ඒ අදහසෙන් ඒ හැඟීම තුළ හිත හිර කරගන්න හැටි සාකච්ඡා කරා. ඒ හැඟීම විතරක් එක දිගට එක දිගට නැගෙන විදිහට තනි හැඟීමක් ඒකත් එක්ක කයෙහි දැනීම නැති වෙන අවස්ථාවක් උදා වෙන බව කතා කරා. දෙන්නේ කාමරයක් ඇතුළටලා යම් වැඩක් කරනකොට කී දෙනෙක්ද වැඩක් කරන්න කියලා දෙන්නේද එක්කෙනෙක්ද කියලා හොයාගෙන හොයාගන්න බැරි වෙනකොට කාමරය ඇතුළේ යම් යම් සද්ද එනවා. දෙන්නේද එක්කෙනෙක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. අපි දන්නේ නැහැ දෙන්නේද එක්කෙනෙක්ද කියලා. එක්කෙනෙක් හැම වෙලෙම එළියට එනවා එක්කෙනෙක්. එනකොටත් ඇතුළේ වැඩ. ආය අර ඇතුළට යනවා දැන් දෙන්නම වැඩ. ආය එයාම එළියට එනවා. එළියට ඇවිල්ලා ඉන්නකොට ඇතුළේ එක්කෙනෙක් වැඩ කියලා දන්නවා. එහෙනම් මේ දෙන්නෙක් බව දැනගන්නවා. ඒ වගේ අපි නාමකය විතරක් දැනෙන මොහොත කාලයක් එනවා. ඒ වගේම නාම රූප දෙකම දැනෙන වෙලාවක් දැනෙන වෙලාවක් එනවා. අන්න ඒ වගේ ඒ ඒ තැන ඉන්නකොට අපිට මේ දෙක වෙන්ව දැනීම වෙන්ව දැනීම ප්‍රායෝගික දැනන දැනගත්ත දැනීම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි මේ වගේ සාකච්ඡාවක තමයි නියැලුනේ. ඊට පස්සේ ඒ වෙනම කය අරගෙන එහි ඇතිවීම නැතිවීම සමුදය වය දක්වාම කරන විදිහත් වෙනම නාම කොටස අරගෙන එහි සමුදය වය දක්වාම බලන විදිහත් ඊයේ පෙරේද දවස් ටිකේ සාකච්ඡා කරා. හොඳයි මේ කාරණා ටිකෙන් පස්සේ දැන් එහෙමනම් අපි මේ කතා කරපු ප්‍රායෝගික කරුණු තවත් කොහොමද මේවා අපි ස්ථාවර කරගන්නේ කියන එක සාකච්ඡා කර ගැනීම සඳහා ඇත්තටම ditthi visuddhiya සම්පාදනය කරද්දී ඒක ආරම්භ කරලා යුත්තේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කළ යුතු තියෙනවා නැවත වතාවක් හැමෝගෙම දැන ගැනීම සඳහා ඒත් එක්කම මතක් කරන්න ඕනේ හෙට දවසේ කෙරෙන ධර්ම සාකච්ඡාවට ප්‍රායෝගිකව තමන්ගේ ගැටලු අපි ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමේ දුරකථන අංකය කවුරුත් දන්නවා. ඒ දුරකථන අංකයට එහි මුහුණු පොතේ ගිණුමට ඒ වගේම තවත් තියෙන Facebook මොකද්ද Viber WhatsApp වගේ ඒ ඒ හරහා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණාව අපි හැමදාම මතක් කරලා තියෙනවා. Tamanට එන ප්‍රායෝගික ප්‍රශ්න. එතකොට ඒවා ඒවට පිළිතුරු ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. එහෙමනම් අපි පොඩි ස්වාමීන් වහන්සේගෙන් විමසලා බලමු. මේ ධිට්ඨිසුද්ධිය සම්පාදනය කර ගැනීමට ආරම්භ කිරීමක් පිළිබඳව කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියලා ඔබ වහන්සේගේ අදහස. අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වත්නි ditthi visuddhi පිළිබඳව ස්වාමින් වහන්සේ මේ පින්නතුන්ව දැනුවත් කළා අපට යොමු කළ ප්‍රශ්නය ditthi visuddhi සම්පාදනය කරගන්න කුමක්ද කළ යුත්තේ කියලා කුද්දක නිකායේ තියෙන පිටකෝපදේශය කියලා කොටසක් ග්‍රන්ථයක් එහි මුලින්ම මේ සම්මා දිට්ඨිය උපදවා ගන්න හේතු කාරණා දක්වලා තියෙනවා. සම්මා දිට්ඨියට ප්‍රත්‍ය වෙන හේතු වෙන කාරණා දෙකක් දේශනාවෙහි දක්වනවා භාග්‍යතුන් වහන්සේ පරතෝගෝසප්ප්‍රත්‍ය සහ යෝනිසෝ මනසිකාරය එනම් සද්ධර්ම ශ්‍රවණය කිරීම සහ ඒ ශ්‍රවණය කළ ධර්මයට අනුව ඒ ධර්මයට අනුගතව නුවණින් මෙනෙහි කිරීම යම් කිසි කෙනෙක් හොඳට මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව තමන්ගේ මානසිකාරය පවත්වනවා නම් ආන් ඒ කෙනාට පුළුවන්කමක් තියෙනවා සම්මා දිට්ඨිය උපදවා ගන්න. දෘෂ්ටි විසුද්ධිය කියන එකේ තේරුමම පිරිසිදු ඥානය කියන එක පිරිසිදු දෘෂ්ටිය කියන එක. කුමක් පිළිබඳව පිරිසිදු ඥානයද කුමක් පිළිබඳව වූ පිරිසිදු දෘෂ්ටියද දැක්මද මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති කරගන්න ඕන පිරිසිදු ඥානය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති කරගන්න ඕන පිරිසිදු දෘෂ්ටියද කියනවා ditthi visuddhiය කියලා. එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය එනම් ආත්ම දිට්ඨිය ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ මමය මගේය මගේ ආත්මයයි කියලා ඇති කරගෙන ඉන්න වැරදි දෘෂ්ටිය, වැරදි සහගත අවබෝධය දුර වෙලා යන විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණින් මෙනෙහි කිරීමයි කළ යුත්තේ. ඒට මුලින්ම අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. පරතෝගෝසප්පත්තිය නැතිව අපට භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට මේ පෘථජන භූමි ඉක්මවා යන්න සත්පුරුෂ භූමිය තුල දැසගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ පින්නතුන් දන්නවනේ කෙනෙක් සෝතාපන්න වෙන්නත් උවමනා කාරණාවන් අතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කල්යාණ මිත්‍ර සේවනය සහ සද්ධර්ම ශ්‍රවණය මූලිකාංග හැටියට. එතකොට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරමින් සද්ධර්මය මනාකොට ශ්‍රවණය කරන්නට උවමනා කරනවා. තව අංගුත්තර නිකාය පංචක නිපාතේ තියෙනවා සෝතානුදත කියලා සූත්‍රයක්. ඒ සෝතානුදත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න ඕන පිළිවෙලක්. එතකොට දෘෂ්ටි විසුද්ධිය ආදී සම්පාදනය කරගන්න උපකාරවන පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පිළිවෙල තමයි සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati viddādi වශයෙන් භාගතුන් වහන්සේ ධර්මයේ දක්වලා දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ පිළිවෙලකට අපි සද්ධර්මයේ ශ්‍රවණය කරලා හොඳට නුවණින් මෙනෙහි කිරීමයි කරන්නට උවමනා කරන්නේ. විශේෂයෙන්ම දැන් අපිට දුරු කරගන්න ඕන පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි අවබෝධය, වැරදි සහගත දැක්ම. ඒකට මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව ඉගෙනීමක් කරන්නට ඕන. මේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා බැඳී ගිහිල්ලා ඉන්න චිත්ත චෛතසික රූප ධර්ම පිළිබඳව ඉගෙනීමක් කරන්න ඕනේ ඉගෙන ගැනීමක් කරන්නට ඕන. ඒ ඉගෙන ගැනීම කරන්න තමයි සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. එතකොට රූපය කියන්නේ මොකක්ද කියලා රූපයේ තියෙන විභාගය. ඊළඟට සිත කියන්නේ කුමක්ද? සිත්හි සිතෙහි තියෙන ප්‍රභේද බෙදීම් වර්ගීකරණ ඊළඟට චෛතසික ධර්ම කියන්නේ මොනවද? මේ චෛතසික ධර්මයන්ගේ තියෙන වර්ගීකරණ ප්‍රභේද හොඳට මනාකොට එක්කෝ සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට නැත්නම් අභිධර්ම ක්‍රමයේ හැටියට ඉගෙන ගැනීමක් කරන්නට ඕන. සූත්‍ර දේශනාවන් වල තියෙන හැටියට හෝ අභිධර්මයේ තියෙන හැටියට. යමෙකුට මේ දෘෂ්ටි විසුද්ධිය සම්පාදනය කරගන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි හොඳට අභිධර්ම ඉගෙන ගන්න එක. අභිධර්මයේ තියෙන්නේම චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ සතර පරමාර්ථ පිළිබඳව විග්‍රහයක් විවරණයක් බෙදීමක් එතකොට රූපයේ පිළිබඳව බෙදීම සාර්ථකව ඉගෙන ගන්න නම් ਸਰවාකාරයෙන් ඉගෙන ගන්න නම් සිත පිළිබඳව බෙදීම චෛතසික ධර්ම පිළිබඳව තියෙන බෙදීම වර්ගීකරණ සංප්‍රයෝග ණය ආදී හොඳට ඉගෙන ගන්න ඕන නම් ਸਰවාකාරයෙන් ප්‍රකාරයෙන් ඉගෙන ගන්න ඕන නම් අභිධර්ම පිට අභිධර්මයේ පිළිබඳව යම් ප්‍රාමාණික ඥානයක් වමනා කරනවා. එහෙත් අභිධර්මය අභිධර්මයේ තියෙන හැටියට ඒ වර්ගීකරණ බෙදීම් ඒ ප්‍රභේද ඉගෙන ගන්න බැරි නම් සූත්‍ර දේශනා තියෙනවා. මේ පිනතුන් දන්නවා මහා රාහුලවාද සූත්‍රය, ධාතු විභංග සූත්‍රය, මහා සලායතනික සූත්‍ර මේ සූත්‍ර දේශනාවල මේ වර්ගීකරණ මේ බෙදීම් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඥානයකට හසු වෙන විදිහට මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ විදිහට පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව හොඳට ඉගෙන ගැනීමක් කරන්න ඕන. දැන් රූපය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව රූපේ විදර්ශනා කරන්න බෑ. වේදනාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව වේදනාව විදර්ශනා කරන්න බෑ. එක දවසක් මට හම්බුණා අම්මා කෙනෙක්. ඒ අම්මා මට කෙලින්ම ඇවිල්ලා කිව්වා "හාමුදුරුවනේ මම දැන් ඉන්නේ මේ නව මහා විදර්ශනා ඥානවල මට එතනින් එහාට යන්න වැඩ පිළිවෙලක් කියලා දෙන්නේ" කියලා. මම ඉතින් ඒ අම්මාගෙන් ඇහුවා "අම්මේ නවමහා විදර්ශනා ඥාන අම්මට තියනවාද නැද්ද කියලා මා දන්නේ නැහැ. මට පරිචිත්ත විචාරද ඥානෙ නැහනේ. අම්මා එතෙන් යනකම් කොහොමද ගියේ කියලා. ඊට පස්සේ කිව්වා මෙහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරලා ඒ වගේ තියෙන පෞද්ගලික ලක්ෂණ ඊළඟට සාධාරණ ලක්ෂණ මෙනෙහි කරලා පොදු ලක්ෂණ මෙනෙහි කරලා ඒ தത്വෙට ගියයි කියලා. ඉතින් පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව අහපුවම රූපය ගැනත් යම් ප්‍රමාණයකට කිව්වා වේදනාව ගැනත් යම් ප්‍රමාණයකට කිව්වා සංඥාව ගැනත් යම් ප්‍රමාණයකට කිව්වා සංඛාර මොනවද කියලා අහපුවම ඒ පිළිබඳව කියවීම ඇත්තේ නැහැ මගෙන් අහන එතකොට ඇත්තට මොනවද හඳුරන්නේ සංඛාර කියන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි විදර්ශනා කරන්නට නම් රූපය නම් විදර්ශනා කරන්නේ ਸਰවාකාරයෙන් රූපය අරමුණු කරගෙන විදර්ශනා ඥාන උපදවා ගන්න නම් රූපය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. වේදනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. සංඥාව කියන්නේ මොකක්ද? සංඛාර කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ දැනගෙන තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කර බෙදෙන හොඳට තමන්ගේ මානසිකාරය නුවණ පවත්වාගෙන යන්න ඕනේ. එහෙම හොඳට පංච උපාදානස්කන්ධය පිළිබඳව ඉගෙනගෙන දැනගෙන ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණින් මෙනෙහි කිරීමයි කරන්නට ඕන. අවසාන වශයෙන් මේ අහපු ප්‍රශ්නයට පිළිතුරක් හැටියට සංයුක්ත නිකාය කන්ද සංයුත්තේ තියෙන සීල කියලා සූත්‍ර දේශනාවක්. සීල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා ඇත්තටම මහරහතන් වහන්සේලා අතර ඇති වෙන ධර්ම සාකච්ඡාවක් එතන තියෙන්නේ. ඒ සූත්‍රයේ තියෙනවා මේ සීලවන්ත භික්ෂුව සෝතාපන්න වෙන්න, සෝතාපන්න භික්ෂුව සකදාගාමි වෙන්න, සකදාගාමි භික්ෂුව අනාගාමි වෙන්න, අනාගාමි භික්ෂුව අරිහත් වේදපත් වෙන්න, අරිහත්ත්වයට පත්වන භික්ෂුව ditta ධම්ම සුඛ විහරණය පිණිස මොකක්ද කරන්න ඕන? පංච උපාදානස්කන්ධ ධර්මය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා නුවණින් මෙනෙහි කිරීම. එහෙම මෙනෙහි කරන කෙනාට තමයි මේ පුතත්ජන භූමි ඉක්මවා ගිහිල්ලා සත්පුරුෂ භූමියට බැස ගන්න පුළුවන්කමක් තියෙන මේ ශාසනයේ පරම නිෂ්ඨාවට යන්න පුළුවන්කමක් තියෙන. ඒ වගේ මූලාරම්භයක් ඇති කරගන්න නම් පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව ඉගෙනීමක් කරන්නට ඕන. මේ චිත්ත චෛතසික ධර්ම පිළිබඳව, රූප ධර්ම පිළිබඳව ඉගෙනීමක් කරන්නට ඕන. ඒ විදර්ශනාවට භූමිය සකස් කරගන්න ඕන. විදර්ශනාවට භූමිය සකස් කරගෙන තමයි විදර්ශනාව ආරම්භ කරන්නට උවමනා කරන්නේ. ඔව් මම හිතන්නේ බොහොම වැදගත් කාරණාවක්. මොකද අද වර්තමානයේ අපි දකිනවා එකපාරටම බොහෝ මාර්ගඵලලාභීන් හැමදේම නැති කරගත්ත ස්වභාවයක් තියෙන එහෙම කතාවක් තියෙනවා. එතකොට දැන් ඔය සමහර අය මේකට තර්ක විතර්කත් අරගෙන යනවා. ඇයි මේ ඒක එහෙම කරගන්න පුළුවන් බැරි මොකද බුදුජාන් වහන්සේගේ කාලයේදීත් සමහර අය එකපාරටම එක බණ පදයකින් සෝවාන් වුණා. ඒ විදිහට කියනවා. ඔය එතකොට මේ පරතෝഘോഷය නැතුව එක බණ පදයෙන් දිත්තේ දිත්තමත්සන් කියනකොටම දාරුචිරිය තෙරුන් වහන්සේ සෝවන් වුණා. අතර පරතෝ ගෝසේ නැතුවද කියලා අපි කල්පනා කරොත් සංසාරිකව සිද්ධ කරපු කාරණාවන් කොපමණක්ද කියලා හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් නේද? පරදෝගෝ සත්‍යය නැතු උපහිතන මේ මාර්ගඵල අවබෝධයකට යන්න පුළුවන් කමක් නැහැ. දැන් ditte dittamastam bhavisati supesutamastam bhavisati ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ දාරුචීරිය ආදී ස්වාමීන් වහන්සේලාට දේශනා කළා. දැන් චුල්ලපන්දක ස්වාමීන් වහන්සේටත් මාර්ගය කියලා දුන්නනේ. මාර්ගය කියලා දුන්නට පස්සේ තමයි මේ මාර්ගය වැඩි බුදු පසේ බුදු උතුමන් ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට පරතෝගෝසත්පත්ත්‍ය නැතු සම්බුක්ඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්නවා. එහෙත් ශ්‍රාවකයන්ට මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට මේ ශ්‍රාවකයන්ට ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පරතෝපෝසප් ප්‍රත්‍ය නැතුව කොහෙත්ම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ඒ කියන්නේ දිත්තේ දිත්තමත්යන් කියන එකම තමයි එතන පරතෝපෝසය වෙන්නේ හැබැයි එච්චර ඉක්මනට තෝරගන්න පුළුවන්කම වෙන්නේ එහෙම නැත්නම් ඉතින් දිත්තේ දිත්තමත්යන් භවිෂ්‍යති කියන එක පරතෝගෝසය අවශ්‍ය වුණේ නැත්නම් අර මේ ඊට කලින් උන්වහන්සේට ඒ භවයේදීම මේ සෝවන් වෙන්න හෝ පුළුවන්කම තියෙන්න ඕනනේ. ඔව් දැන් මෙහෙම ගන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ මේ දැන් මේ මේ භවයේ යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙනවා. මේ භවයේදී යමෙක් සෝතාපන්න භාවයටපත් වෙන පරතෝගෝ සත්‍යත්‍ය අනිවාර්යෙන් තිබිය යුතුමයි. සෝතාපන්න වෙන්න. එතකොට ඒ පරතෝගෝ සත්‍යත්‍ය හේතුව මේ භවයේ සෝතාපන්න වුණ ශ්‍රාවකයා නැවත ඊළඟ භවයේ මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැති පළාතක උපදිනයි කියලා. ඒ ශ්‍රාවකයාට ආය පරතෝගෝ සත්‍යත්‍ය ඒ කියන්නේ පරප්‍රත්‍ය රහිතයි කියන්නේ. ඒ කියන්නේ සෝතාපන්න කියන්නේ සෝතයට අහු වුණා. මේ සෝතාපන්න වුණා කියන්නේ ඉතින් ටික කොහොමත් ඇදිලා යනවා කියන්නේ. ඇදිලා යනවා එතනින් එහාට. එහෙම මේ පරදෝගෝසය ඕනේ. හැබැයි සෝතාපන්න භාවයටපත් වෙන්න අත්‍යවශ්‍යම කාරණාවක් තමයි පරදෝගෝසප්පත්‍ය සහ යෝනිසෝ මනසිකාරය. ඔව්. හොඳයි. දැන් එතකොට ඒ කියන්නේ අපිට ඉතා පැහැදිලි සමහර අයට මේ පුංචි කාරණාවකින් පරදෝගෝසය සම්පූර්ණ වෙන්න හේතුව සංසාරගතව කරලා තියෙන මහා විදර්ශනාවක්. දාර්ශනික තෙරුන් වහන්සේ කියලා කියන්නේ මම දන්න හැටියට මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙන හැටියට කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේදී ගලක් උඩ වෙල්ලා මැරිලා යනකම් මේ විදර්ශනා වඩපු කෙනෙක්. හොඳයි. දැන් අනිත් එක දැන් දාරුචීරිය මහරහත් ඒ රහතන් වහන්සේ චුල්ලපන්දක ස්වාමීන් වහන්සේ වගේ උතුමෝ ඊටාම අතලොස්සක් ඉන්නේ එහෙම ඉක්මනින් ධර්ම අවබෝධය කරපු. තේරගාතා, තේරීගාතා, උදානගාතා කියවනකොට කොච්චර අපිට අහුවෙනවද වීරයවන්තව එක භික්ෂුණියක් දේශනා කරනවා අවුරුදු 18ක්. අවුරුදු 18ක් නොහල වීරයෙක්ගෙන් කටයුතු කළාය සමාධි මාත්‍රයක් උපදවා ගන්න බැරි වුණයි කියලා. හැබැයි ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවක් අහලා මේ ධර්ම අවබෝධය කරගත්තයි කියලා. එතකොට ඊටාම අතලොස්සක්. ඊටාම ඉක්මනින් භාගතුන් වහන්සේගේ දැන් අපි හිතමු මෙහෙම අඩුම ධම්සක් පැවතුම් සූත්‍රය කියලා. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසානයේදී සෝතාපන්න උනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් ඒ තාපසයන් වහන්සේ. ඊතුරු හතර දෙනාම ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. ඒතර අපි ඒ ගැන හිතන්න ඕන. ඒකට හේතුව සංසාර පුරුද්ද. සංසාරයේ සසරේ පුරුදු කරව පුරුද්ද. අනිත් එක අර මේ සසර එක එක එක එක ප්‍රාර්ථනා තියාගෙන බොහෝ විදර්ශනා ඇතුව බුදු කෙනෙක් දැකීමේ අදහසින් එනවා. ඒ එන අයට ඒක එතන සම්පූර්ණ වෙනකොට නැත්තම් මම හිතන්නේ ගෝත්‍ර බුඥානය දක්වා යන්න පුළුවන් ප්‍රාර්ථනාවක් තියෙන කෙනෙකුට ගෝත්‍ර බුඥානයෙන් එහාට ධර්ම අවබෝධ කරගන්න බෑ කියන කාරණාවක් තියෙනවනේ. එතකොට සසර මොන හරි ප්‍රාර්ථනා තියෙන අය මහා දිගට ඇවිල්ලා එවැනි අවස්ථාවක මේ එවැනි අවස්ථාවකදී ඉක්මනින් මාර්ගඵලයකට එනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේලා කොච්චර දීර්ඝ කාලයක් සංසාරේ පෙරම් පුරන කියනවා. එතකොට අසජි මහරහතන් වහන්සේගෙන් "යේ ධම්මා හේතුප්පවවා" කියන ධර්මපදය ඇහෙනකොට සෝවන් ඵලයටපත් වෙනවා. ඒ අවශ්‍ය කාරණාව දැන් සම්පූර්ණ වෙලා තියෙන හින්දා. අපි මේක වරදවා ගැනීමයි වරද තියෙන්නේ. ආර්යුත්තමයෙක්ගෙන් බණ අහන්න ඕන කියලා කියනවා හදිසියෙම නැත්තම් මටත් ඇවිල්ලා කියන ලාකට බොහන්සේ වඩින්ම මේ ආර්යුත්තමයාගෙන් බණ අහන්න ගමන් මේ ඔක්කොම හරියනවා කියලා. සමාජයේ කතාවක් තියෙනවා පඬිතුයෝ මෙහෙ කරති අතිපඬිතුයෝ එහෙ මෙහෙ කරති කියලා. ඒවා <laughs> කෙටියෙන් ගන්නවා. බොහොම කෙටියෙන් ගැඹුරු දේවල් කෙටියෙන් අරගෙන ඒවා අවඥාවට ලක් කිරීමයි වැරද්ද තියෙන්නේ. අනිත් එක අපේ පින්නත් අයට අපි දෙන්න ඕන අවවාදයක් තියෙන පොඩි හන්දනේ මම හැමදාම කියනවා. මේ සමහර අපේ තුල තියෙන ධර්ම විකෘති කරමින් කටයුතු කරන අය සියලු දෙනාට අනිත් සියලු දෙනාට ගරහනවා. ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් ඕන මොන හරි වැරදි කරුණක් හරි හරි කියලා හිතුණා කියන්නකො. ඒ හිතුණා නම් ඒක ඉදිරිපත් කරන ගමන් හරි මේ අනිත් ඔක්කොටම සියලුම විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලාට රාජකීය පඬිතු ස්වාමීන් වහන්සේලාට දැන් මම අහගෙන එක දවසක් එක්කෙනෙක් කියනවා මම පඳුරකට ගහපුවාම රාජකීය පඬිතුලා මෙච්චර ප්‍රමාණයක් විහිදෙනවා කියලා. ඉතින් ඒ වගේ අපි කොහොමද ඒ උන්වහන්සේලාගේ තියෙන ශක්තියින් අපි ඇත්තටම ආරණ්‍ය වලට පන්සල් වලට නොයෙකුත් ස්ථාන වලට අපි හැම ස්ථානයකම ආශ්‍රය කරන භික්ෂුන් වහන්සේලා අපි අපි දකිනවා අපි හැමදැනම යනකොට හැම තැනකම ඉතා ගුණවන්ත ස්වාමීන් වහන්සේලා ආරණ්‍යෙත් ඉන්නවා පන්සලෙත් ඉන්නවා මහා සේවයක් කරන අය ඉන්නවා ඉතින් ඒ වගේ අපිට එක තැනක කියලා එහෙම වෙන් කරන්න බෑ ඇත්තම ආරණ්‍යෙ විහාරස්ථානයේ ඉතා දුස්සීල සහ නරක ස්වාමීන් වහන්සේලාත් ඉන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් හුවා දක්වගෙන අනුම ගරහන ගතියක් ditthi visuddhi සම්පාදනය වෙච්ච කෙනෙකුට තියෙන්න පුළුවන්. අනුමතරමේ අනුමතරමෙන් ditthi visuddhi සම්පාදනය වෙච්ච කෙනෙකුට තියෙන්න පුළුවන්. එහෙම තියෙන්නද බෑ නාම රූප ධර්ම පිළිබඳව හොඳට පිරිසිදු ඥානයක් ඇති වුණා නම් දෘෂ්ටියක් ඇති වුණා නම් ඒක එහෙම තියෙන්නද බෑ. එහෙම තියෙන්න බෑ. ඒකද අපි ඒ ගැන කල්පනා කරලා බොහොම සාධාරණ තීරණයකට එන්න ඕන. කොහොම හරි කමක් නැහැ. යම්කිසි කෙනෙකුට ditthi visuddhi සම්පාදනය වුණා නම් ඇත්තට මෙතන සත්පුද්ගල අදහස තියෙන විදිහක් නැහැ. ඒ කියන්නේ ඒකට මම උදාහරණයක් විදිහට කිව්වොත් අර ධර්මයේ තියෙන උදාහරණයක් තමයි හරකා හොයන්න යනවා යනකොට හරකා හොයන්න යනවා කියලා අදහසින් යන්නේ හරකා බැඳගෙන එනවා මරන්න කියලා ගේනකොට හරකා ගේනවා මරනකොට හරකා මරනවා හැම ගහනකොට හරකා හැම ගහනවා හැබැයි පසුව මස් ටික බංකුවේ තියලා විකුණනවා එතකොට හරකා විකුණනවා කියලා අදහස එන්නේ නෑ වගේ මේක දෙකට බෙදුනා නම් ඒ දෙකට බෙදුනට පස්සේ සත්පුද්ගල සංඥා වෙන්න විදිහක් නැහැ. ඉතින් මේ පිළිබඳව අදහස් අදහසක් වශයෙන් පොඩි සම්හන්සේට මේ ditthිවිසුද්ධිය සම්පාදනය වුණාට පස්සේ ඒ සම්පාදනය වෙච්ච කෙනා මට දැන් ditthිවිසුද්ධිය සම්පාදනය වෙලා වගේ. එහෙම නැත්නම් ditthිවිසුද්ධිය සම්පාද වුණා කියලා දැනගන්න තියෙන කාරණා මොනවද කියලා හෙවොත් අපිට තියෙන අනුමාන ඥානය සහ ප්‍රත්‍යක්ෂ ඥානය කියලා අවස්ථා දෙකක්. දැන් අපි බණ පොත් කියවනකොට ධර්මයේ පිළිබඳව නුවණින් මෙනෙහි කරනකොට ඇතැම් වෙලාවට ධර්ම සාකච්ඡා කරනකොට බණ අහද්දී අපිට ඇති වෙන අනුමාන ඥානයක්. ඇත්තනේ නම් මේ කියන කාරණා මේ පොතේ තියෙන කාරණා ඇත්තනේ. මේ මෙතන සත්පුද්ගලාත්මීය ස්වභාවයක් නැහැ. මෙතන තියෙන නිස්සත්ත්ව නිජීව ශුන්‍ය ස්වභාවයක් කියලා. එහෙත් ඒ දෘෂ්ටිය ඒ ඒ ඇති වෙන අවබෝධය ඇති වෙන ඥානය බොහෝ වෙලාවක් පවතින්නේ නැහැ. ඊටාම ස්වල්ප වේලාවකින් ඒත් මේක කොහොමද වෙන්නේ කියලා සැකසහිත අවස්ථාවන් සැකසහගත භාවයන් මේ సంతානගතව ඉපදිලා එනවා. අනුමාන ඥානයේ ඇති එහෙමයි. අනුව හිතා ගන්නවා මැන ගන්නවා. නමුත් ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ කිව්ව අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන උපමාව. එතකොට ස්වාමීන් වහන්සේම කළ දේශනාවක තියෙන උපමාවක් මට හිතුණා මේ පින්නතුන්ද කියන්නේ කියලා. යම්කිසි කෙනෙක් ඉල්ලමක් ගන්නවා මැණික් හොයන්න. අපි කවුරුත් දන්නවනේ මැණික් ගන්න විදිහ. මැණික් ගන්න කලින් තියනවා අනුමාන ඥානයක් මෙතන මැණිකක් තියෙයි කියලා. එතන මැණිකක් තියෙයි කියලා හිතාගෙන මැණික් ගන්න කෙනා මැණික් ගන්න පටන් ගන්නවා. අපි හිතමුකෝ කූඩ පහකින් යුක්ත පස් ගොඩක් කියලා. එතන තියෙනවා ඒ පස් ගොඩේ තියෙනවා පස් කූඩා පහක්. එතකොට පළවෙනි කූඩේ අරගෙන පස් ගොඩ ගරනවා ඉල්ලම ගරනවා ගරුණ හිතනවා මේ මෙතන නම් මණික තියෙයි කියලා. තියෙයි කියලා හිතාගෙන ගරනවා හොඳට ගරලා ගරලා බලන එතන මණික නැහැ. ඊටු ටික ගොඩට විසි කරනවා. දැන් එයාට තියෙනවා නුවණක්. තව ගරන්න තියෙනවා ගොඩක්. ඒ ගරන්න තියෙන ගැරුව එකේ නැහැ ගරන්න තියෙන ගොඩේ මණික තියෙයි කියලා. දෙවෙනි එකත් ගරනවා නැහැ. එයාට එනවා මේ ගර්භයකෙත් නෑ ගරන්න තියෙන ටිකේ නම් තියෙයි කියලා. තුන්වෙනි කූඩෙන් කරනවා හතරවෙනි කූඩෙන් කරනවා දැන් එයාට තියෙනවා ගරපු කූඩ හතරෙම මැනික නැහැ හැබැයි මේ කරන්න තියෙන අවසාන කූඩේ නම් තියෙයි කියලා අවසාන කූඩේ පස්වෙනි කූඩෙත් කරනවා ගරලා ගොඩට විසි කරනවා එයාට ප්‍රත්‍යක්ෂ ඥානයක් එනවා මෙතන මේ බොරළු ගොඩේ මෙතන මැනිකක් ඇත්තේ නැහැ කියලා කවුරුර ඇවිල්ලා කියනවා මේ මිනිස්යාට මෙතන මැනිකක් තියෙනයි කියලා අර ගරපු බොරළු ගොඩ පෙන්නලා එයාට අදහසක් ඇති වෙන්නේ නැහැ. එයා දන්නවා මම හොඳට මේක ගරල බැලුවා. මේක ප්‍රත්‍යක්ෂයි මෙතන මෙනිකක් නැtei කියලා. ආය හිතලවත් ඒ කෙනාට ඒ බොරුළු ගොඩේ මෙනිකක් තියෙනවා කියන අදහස ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් අපිට මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව ඇති වෙන්න අපි හොඳට අපේ නුවණ මෙහෙවා පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්න ඕන. හොඳම කාරණාව තමයි දෘෂ්ටි විසුද්ධිය નિවැරදිව සම්පාදනය වුණොත් හිතලවත් ආයේ මෙතන සත්වයක් ඉන්නවාය පුද්ගලයෙක් ඉන්නවාය කියන අදහසක් ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. අර කෙනාට හිතලවත් ආය මෙතන මණිකක් තියනවායි කියන අදහස ඇති කරගන්න බෑනේ. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම මෙතන මණිකක් තියනවායි කියලා. එයා ඒක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයට ඇවිල්ලා. ඒක අද්දුටුවයි සත්‍යය ප්‍රත්‍යක්ෂයි. අන්න ඒ වගේ තමයි විදර්ශනා ඥාන උපදවාගෙන හොඳට දෘෂ්ටි විසුද්ධිය සම්පාදනය කරගත්තොත් එහෙම ඒ කෙනාට හිතලවත් මේ නාම රූප ධර්ම පිළිබඳව සත්පුද්ගල ආත්මීය අදහස හැඟීම ඇති කරගන්න මේ පුළුවන්කමක් නැහැ හිතලවත් මේක ඇති කරගන්න බෑ ඒ තරම්ම පිරිසිදු ඥානයක් මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව නාම රූප ධර්ම පිළිබඳව ඇති වෙලා අර බටමිටි දෙකේ උපමාව තියෙන බුදුරජාණන් අර ඒත් මහරහතන් වහන්සේලා තියෙන ධර්ම සාකච්ඡාවක් නලකලාප සූත්‍රේ. නලකලාප සූත්‍රයේ තියෙන හැටියට හොඳට ප්‍රත්‍යක්ෂයි මේ නාම ධර්මයේ රූප ධර්මයටත් රූප ධර්මයේ නාම ධර්මයටත් අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වේලා පිහිටලා තියෙන්නේ කියලා. ඒ කෙනාට හිතලවත් ආය මේ ආත්මීය දෘෂ්ටියක් සත්පුද්ගල සංඥාවක් ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම්ම පිරිසිදු ඥානයක් ඇති කරගන්න හැබැයි නිවැරදි පුහුණුවක් අකන්න පුහුණුවක් කරන්නට ඕන. ඔව්. අකන්න පුහුණුවක් කරන්න ඕන. දැන් මේක කරගෙන යනකොට අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මේක දැන් අපි දැකිය යුත්තේ නාම પરම්පරාව සහ රූප પરම්පරාව. එතකොට දැන් මේ අපි කලින් කතා කරා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධියට හේතු වෙන හැටි. දැන් චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධියට හේතු වෙන හැටි කතා කළ යුතු වෙනවා. නාම කර අපි හිතුවොත් වේදනාව කියලා වේදනාවේ සත්‍ය తত্ত্বය නැත්නම් ඒකේ තියෙන බිඳි බිඳි යන ස්වરૂපය හෝ ඇතිව නැති වෙන ස්වરૂපය අත්දකින්න නම් චිත්ත විසුද්ධියෙන් ලබාගත් පන්නරය නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය මේ නාම પરම්පරාවට හෝ රූප પરම්පරාවට යොදවමින් තමන්ගේ හිත මෙහෙवला ඒක ගවේෂණය කරන්න. දැන් අර මැණික් ටික ගරනවා නම් ඒ මැණික් එක්ක ඍජුවම අපේ ඉන්ද්‍රියක් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා බලන්න යාට හැකියාව තියෙනවා. එතකොට මෙයා මේ මණික් කූඩ දිහා බලාගෙන වෙන මොන හරි කල්පනා කර කර හිටියනම් මෙතනින් සමහර විට මණික් ගිලිලා යන්න පුළුවන්. එතකොට එයාට සැකයක් හිතෙනවා මම මේ වෙන කල්පනාවකින් මේක දිහා බලාගෙන කරේ කියලා. එතකොට එයාට සමහර විට අර සැකේ සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඒ වගේ අපිට ඍජුව මේ වේදනා සංඥා සංකාර කියන නැත්නම් තමන්ගේ වැඩපිළිවෙලට හිත යොමු කරගෙන ඉන්න චිත්තවිසුද්ධියෙන් ලබාගත් පන්නරේ අවශ්‍ය නේද? ඔය යම් දෙයක් පිළිබඳව තත්වාකාරයෙන් නුවණැති කරගන්න ඒ දේ පිළිබඳව බොහෝ වේලාවක් ගවේෂණයක නියැලීම අවශ්‍ය කරන කාරණාවක්. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධ ධර්මයේ පිළිබඳව හොඳ ඥානයක් හොඳ නුවණක් ඇති කරගන්න භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ රූපාරූප ධර්ම පිළිබඳව තියෙන ඒ රූපාරූප ධර්ම පිළිබඳව තියෙන පෞද්ගලික ලක්ෂණ තියෙනවා. ඒ ඒ කෙනාට අදාළ පෞද්ගලික ලක්ෂණ. එතකොට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ආදී වශයෙන් ඒක ධර්මයේ හරිම ලස්සනට විවරණය කරලා විස්තර කරලා තියෙනවා. ඒ තියෙන පෞද්ගලික ලක්ෂණ රූපාරූප ධර්ම පිළිබඳව තියෙන පෞද්ගලික ලක්ෂණ සහ ඒ රූපාරූප ධර්ම පිළිබඳව තියෙන පොදු ලක්ෂණ බොහෝ වේලාවක් නුවණින් නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ රූපාරූප ධර්ම පිළිබඳව අවබෝධයකට පැමිණෙන්න. ඒ රූපාරූප ධර්ම රූපාරූප ධර්ම හැටියට මනාකොට තේරුම් ගන්න අවබෝධ කරගන්න බොහෝ වේලාවක් ඒවා විදර්ශනාවට නගාගත යුතුයි. එතකොට ඒවා බොහෝ වේලාවක් විදර්ශනාවට නගා ගන්න නොසන්සුන් මනසක් තියෙන කෙනාට බෑ. අඩුම නොසන්සුන් මනසක් තියෙන කෙනාට ධර්ම පුස්තකයක්වත් කියවගන්න බෑනේ. නොසන්සුන් මනසක් තියෙන කෙනාට බණ ටිකක්වත් අහන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි හොඳ ආකාරවම දන්නවා. බණ අහන්න පටන් ගන්නවා. ටිකක් වෙලා යනකොට හිත නොසන්සුන් වෙනවා. වෙන වෙන ලෝකේ තියෙන දේවල් සිහි වෙන්න ගන්නවා. අර කියන්නේ මොකක්දයි කියලා තේරුම් අරගන්න වටහා ගන්න පුළුවන් කමක් නැහැ. නොසන්සුන් මනසකින් බණ ටිකක්වත් අහන්න බැරි නම්, බණ පොතක් කියව ගන්න බැරි නම් කොහොමද මේ රූපාරූප ධර්ම විදර්ශනාවට නගාගන්නේ? එයින් අපිට පැහැදිලි ඒකාන්ත වශයෙන්ම හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් මේකට තියෙන්නට ඕනයි කියලා. එතකොට සමත පූර්වාංගම විපස්සනා ක්‍රමය තුලත් තියෙන්නේ මනා වූ චිත්ත ඒකාග්‍රතාවයකින් යුක්තව නැත්තම් උපචාර සමාධි හෝ අර්පණා සමාධි උපදවාගෙන ඒ සමාධියෙන් නැගීදලා මේ රූපාරූප ධර්ම විදර්ශනා කරන ක්‍රමයක්. හැබැයි ශුෂ්ක විදර්ශක යෝගීන්ට නමුත් ඒ විදර්ශනා කරන සිත් වලින් විදර්ශනා කරන්නේ. ඒ සිත්තරනේ නුවණ පවා යෙදෙන්නේ. ඒ විදර්ශනා කරන දැන් ඒ දැන් පින්නතුන් දන්නවා ඒකාග්‍රතාවය කියන චෛතසික ධර්මය සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයක්. ඒක කුසල අකුසල විපාකාදී හැම හිතකම යෙදෙනවා. අනිවාර්යයෙන්. හැබැයි මේ විදර්ශනා සිත්වල සුෂ්ක විදර්ශක යෝගීන්ගේ විදර්ශනා සිත්වල ඒ ඒකාග්‍රතා චෛතසිකය බලවත්ව යෙදෙනවා. ඒක දැඩිව ඝන යෙදෙනවා. ඒ බලවත්ව යෙදීම නිසාම අර සමත පූර්වාංග විපස්සනා ක්‍රමේ නැතුව කෙලින්ම විදර්ශනාවට බැසගත් යෝගියාර නමුත් ප්‍රබල ඒකාග්‍රතාවයේ සිත්වල යෙදෙනවා නම් අර විදර්ශනා විදර්ශනාව ආරම්භ කරගෙන කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි සමත පූර්වාංගම විපස්සනා ක්‍රමය හෝ වේවා නැත්නම් සුෂ්ක විදර්ශනා ක්‍රමය හෝ වේවා නොසන්සුන් වුණ මනසකින්. එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම බලවත් වුණ හිතකින් නම් මේක කොහෙත්ම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ පින්නතුන් මේක හොඳට පැහැදිලි වෙන්නට ඕනේ. හිතන්න කාමච්ඡන්දේ බලවත් වුණ වෙලාවකට බණක් අහන්න පුළුවන්ද? ව්‍යාපාදයේ බලවත් වුණ වෙලාවකට බණක් අහන්න පුළුවන්ද? නිදිමත බලවත් වුණ වෙලාවක බණක් අහන්න පුළුවන් සමහර ඇත්තෝ ඉන්නවා. බණ පටන් ගන්නකොට නිදා ගන්නවා. බණ ඉවරනකොට තමයි නැගිටින්නේ. පටන් ගන්නකොට දන්නවා ඉවර වෙනකොට දන්න. ඒ අතර මොකක්ද කිව්වේ කියලා තේරුම් අරගන්න දැනගන්න පුළුවන් කමක් නැහැ. නොසන්සුන් හිතක් තියෙන කෙනාට පුළුවන්. විචිකිච්ඡාවෙන් යුක්ත සිත් තියෙන අයට පුළුවන්. ඒක කරන්න පුළුවන් කමක් නැහැ. පංච නීවරණ ධර්ම බලවත් වන සිතකින්, ඒ කියන්නේ නොසන්සුන් වන හිතකින්, මනසකින් මේ කටයුත්ත කොහෙත්ම කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවයක්, හොඳ සමාධියක් තියෙනට උවමනා කරනවාමයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේගෙන් අර බ්‍රාහමණෙක් වෙලා ආවම මේ මේ මට වෙලාවකට තියෙන ගාතාවන්වත් වැටහෙන්නේ නැහැ. සමහර ලාවට නැති ගාතාවත් වැටහෙනවා. මම දන්නේ නැති ඒවත් දන්නේ නැති කරුණුත් වැටහෙනවා වෙලාවකට. සමහර වෙලාවට දන්න දේවක්වත් වැටහෙන්නේ නැහැ කියනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ නීවරණ ගැනයි. පංච නීවරණ බලවත් වෙච්ච වෙලාවට දන්න දේවත් හරියට වැටහෙන්නේ නැහැ. වංච නීවරණ යටපත් වෙච්ච වෙලාවට නොදන්න දේ වැටහෙන ස්වභාවයක් තියෙනවා කියලා. හොඳයි. දැන් මේ වගේ ගැඹුරු ධර්මයක් අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගත්ත යුතුව තියෙනවා. ඉතින් ඒකදී මම හිතන්නේ මේ පොඩි ශාවින්හන්සේකින් කියුණා අභිධර්මය පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ ඒක වඩා ලේසි වෙනවා කියලා. මේ කාරණාවලදී අපිට අපිට පේන දෙයක් තියෙනවා මේ මම දකින්න දෙයක් තියෙනවා ඒක ධර්මයේ සඳහන් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන පොඩි හඳුරන්නේ මේ තණ්හාව කෙරෙහි තණ්හාව ඉදලා තියෙන හැටි. හ්ම් ඒක තැනකදී. ඉතින් මෙන්න මේ කාරණාව තමයි මේ හැම දෙයකටම හේතු වෙන්නේ අපේ අය මේ ධර්ම කරුණු ගැන ගැඹුරු ගැඹුරු ධර්මයට යන්න සමහරලාට අපේ දරුවෝ හුඟක් කරලා උත්සාහ ගන්න වෙලාවලක් දැකලා තියෙනවා තරුණ දරුවෝ. තරුණ දරුවන්ට හරි ලොකු තියෙනවා විමර්ශන බුද්ධියක්. ඒ කට්ටිය සමහරලාට ඔය පූජා විදි ආරම්භන ඒවා හුඟක් ඒවා අතහැරලා දානවා. ඒවා වැඩක් නැහැ කියලා. සහ ධර්ම කරුණු හොයනවා. නමුත් ඒ තරුණ දරුවෝ යම්කිසි සීමාවකින් එහාට මේ ධර්ම කරුණු අරගෙන විශේෂයෙන් අසුභ භාවනාව විශේෂයෙන් මේ දෘෂ්ටීන් ගැන ඒ වගේ දේවල් කතා කරනකොට අපේ මේ වැඩිහිටියන්ට හරි ලොකු මේ ගැටලුවක් වෙනවා මේ ළමයාගේ ජීවිතය මේ මේ සාර්ථක වෙන්නේ නැති වේද එහෙම අසාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා කියලා ඒ වගේ ගැටලු සහගත තත්යකටපත් වෙනවා. එතකොට අපි මේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදිහටම මේ ධර්ම අවබෝධය ගැන අපි පොඩි හාමුදුරන්ගෙන් අහමු මේ ධර්ම අවබෝධය ලෞකික ජීවිතයට විශේෂයෙන් තරුණ කට්ටියගේ නැත්නම් ලෞකික ජීවිතයේ අයට මේ විශේෂයෙන් අපි කතා කරන්නේ ditthi visuddhiya ගැන ditthi visuddhiyටපත් වුණොත් නාම රූප පරිච්ඡේද ස්වභාවයකටවත් අඩු ගන්න ditthi visuddhiය සම්පූර්ණයෙන් සම්පාදනය නොවුණත් ditthi visuddhiය ගැන යම් අදහසක් ඇතිවීම යම් ප්‍රමාණයකට හෝ එවැනි සිතුවිලි වරින් වර හෝ මතුවීම තරුණ සිත්වලට ගැටලුවක් වෙනවද නැත්නම් ලෞකික ජීවිතයට ගැටලුවක් වෙනවද කියලා අහුවොත් ඔබ වහන්සේ මොන වගේ උත්තරයක්ද අපිට ලබා දෙන්නේ අපි ආහාර ගන්න ජීවත් වෙන්නේ හැබැයි සමහර මිනිසුන්ට ඒ ආහාරය මරණයට හේතුවක් වෙනවනේ. අපි බෙහෙත් දුන්නේ ජීවත් වෙන්න. සමහර මිනිසුන්ට ඒ බොන බෙහෙතම මරණයට හේතුවක් වෙනවා. අලගද්දූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අලගද්ද පරියාය. භාගතුන් වහන්සේ දේශනා කළා මහණෙනි අර මේ මහණෙනි සර්පය අල්ලනවා නම් අල්ලන්න ඕනේ කිව්වා හිසේ. හිස ළඟින් අල්ලන්න ඕනේ. වලිගෙන් ඇල්ලුවොත් එහෙම දෂ්ට කරනවා. ඒ වගේ දර වරදවාගත්ත ධර්මයේ නමුත් අනර්ථය පිණිසයි. වරදවාගත්ත ධර්මයේ අනර්ථය පිණිස නිවැරදිව ගත්ත ධර්මයේ අර්ථය පිණිස. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තරුණද වැඩිහිටිද කියලා කාරණාවකුත් නැහැ. ඒක පැත්තකින් බලපුවාම කවුරුණත් ඒක භික්ෂුන් වහන්සේලාද භික්ෂුණීන් වහන්සේලාද කියන ભેදයකුත් නැහැ. තරුණද වැඩිහිටිද භික්ෂුද භික්ෂුණීද උපාසකද උපාසිකාද කියන ભેදයක් නැහැ. ධර්මය හරියට ගත්තොත් නිවනට ධර්මය වර්ධවා ගත්තොත් නොමගට නිරයට ඒක තමයි ස්වභාවය. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයේ නිවැරදිව ගත්ත කෙනාට මේ නාම රූප පරිච්ඡේදයක් ඇති වුණායි කියලා නැත්නම් දෘෂ්ටි විසුද්ධියක් ඇති වුණායි කියලා ගිහි ජීවිතය ගත කරන්නේ ලෞකික ජීවිතය ගත කරන්න බැරි වීමක් වෙන්නේ නැහැ. එසේ එහෙම එහෙමනම් කොහොමද එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝතාපන්න ආර්යයන් වහන්සේලා සෝතාපන්න ආර්යයන් වහන්සේලා ගෘහස්ත ජීවිත ගත කළේ. ගිහි ගිහි ගිහි පිරිසෙත් මෙච්චරයි කියලා කියන්න බෑකෝ බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෝ. ඒ තරම් විශාල ප්‍රමාණයක් සෝතාපන්න වෙලා හිටියා. එච්චර සෝතාපන්න වෙච්ච පිරිසක් ගෘහස්ත ජීවිත බොහොම ලස්සනට ගත කරපු බවට අපිට සාසන ඉතිහාසය තුළ සාක්ෂි තියෙනවා. සෝතාපන්න ජීවිතේ කිසිම දෘෂ්ටියක් නැහැ. කිසිම දෘෂ්ටියක් නැහැ මේ සත්පුද්ගල ආත්මීය දෘෂ්ටිය නැතුව. එතකොට මේක මේ විදිහටයි තේරුම් ගන්න ඕනේ. මට මේක සූත්‍ර දේශනාවේ නම මතක නැහැ. මේක තියෙන්නේ සංයුත්තනය කන්ද සංයුත්තේ. දැන් අපේ පින්වත් පිරිස මේ වැඩිහිටි ආච්චිල සීයලා අම්මලා තාත්තලා පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරනවානේ. බෝනික්කොත් එක්ක බෝනික්ව අරගෙන සෙල්ලම් බඩු අරගෙන සෙල්ලම් කරනවා. හැබැයි අපි හොඳටම දන්නවනේ ඒකේ අනර්ථකාරී ස්වභාවය. අපි දන්නවා මේ බෝනික්කෙන් හිස తీරුවට වැඩක් නැහැ. මේ මේ මේ බේසම එක දාලා නැවුවට වැඩක් නැහැ. උට කැව්වට වැඩක් නැහැ. කිරිපෙව්වට වැඩක් නැහැ කියලා හොඳ ආකාරම දන්නවා. හොඳද? දන්නේ නමුත් කරනවා. ඒක දන්නවද? දැනගෙන නමුත් කරනවා. ඒක දැනගෙන නමුත් පොඩි පොඩි දරුවන්ට ගෙනල්ලා දෙනවා. ඕක අපි හොඳටම දන්නා ඉතින් ප්ලාස්ටික් කෑල්ලක් එහෙට මෙහෙට තල්ලු කරාට වැඩක් නැහැ. ඒක කරන්නේ පොඩි ළමයි ඇවිල්ලා කිව්වහම මේ බලන්නකෝ මෙයාට තුවාල වෙලා කියනකොට අපි තාහා කියලා අර බොනික නලෝලා පෙන්නනවා නේද? ඒ නලෝලා පෙන්නනවා වඩාගෙන පෙන්නනවා. හැබැයි පෙන්වුවාට අපේ හිතේ කිසිම ආකාරයෙන් මේ සත්‍ය පුදුලිය කියලා අදහසක් මේක වැරදි මේක අනර්ථකාරී දෙයක් මේක වැරදි දෙයක් මේ පුස් දෙයක් හිස් දෙයක් කියලා දන්නවා. නමුත් පුංචි දරුවත් එක්ක ඉඳනම් කරන්න ඕන. පුංචි දරුවත් එක්ක ඉඳනම් කරන්න ඕන. අන්න ඒ වගේ වැඩිහිටියෙක් පුංචි ළමයි එක්ක ඉන්නවා වගේ. වැඩිහිටියෙක් පුංචි ළමයි එක්ක ඉන්නා වගේ දෘෂ්ටි විසුද්ධිය නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානාදී නැත්නම් සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් බවට පත් වුණත් ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම තියෙනවා. අපිත් පුංචි කාලේ වගේ කරන්නේ. අපිත් පුංචි කාලේ එක එක දේවල් අරගෙන සෙල්ලම් කළා. පොඩි පොඩි වාහන අරගෙන බෝනික්ක අරගෙන අපිට ගැළපෙන විදිහට අපි සෙල්ලම් කළා. හැබැයි එදා සෙල්ලම් කරේ තෘෂ්ණා දෘෂ්ටිමාන සහිතව ඒවත් එක්ක. ඒවා ජීවිතය කරගෙන තමයි සෙල්ලම් කළේ. එදා අපි නලවන බෝනික් අර කවුරට ඇවිල්ලා හයියෙන් ගහනවා අපි අඬනවා. හැබැයි වැඩිහිටි මේ පින්න දුන්ලා තමන්ගේ ළමයත් එක්ක එකතු වෙලා බෝනික්ක නලවනකොට බෝනික්කට ගෙවට අඬන්නේ නේ. එදා බෝනික්ක නලවපු විදිහ සහ අද බෝනික්ක නලවන විදිහ අහසයි පොළොව එක හරි වෙනස්. එදා අනවබෝධයෙන් කළා අද අවබෝධයෙන් කරනවා. අන්න ඒ වගේ මේ අපි මේ සමාජයේ ජීවත් වෙනකොට හරියට ධර්ම අවබෝධ කර මේ ගමන යනවනම් අවබෝධයෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් කමක් ගැඹුරු ධර්ම කරුණු වටහා ගන්න බැරි වේවා උපමාවෙන් වැටහෙනවා අය කියලා කිව්ව දෙයට මම හිතන්නේ පරිපූර්ණ උපමාවක් කියලා මට හිතෙනවා මේ කිව්ව කාරණාව. එතකොට ඒක ඊටාම වටින උපමාවක්. මොකද ඒකෙන් අපිට හොඳට තේරෙනවා මේ දෙකෙන් අපේ චින්තනය කොයි වගේ චින්තනයක් වෙන්න ඕනද මිනිස්සයා පිළිබඳව කියලා. ඒතර ඒකත් එක්කම ඇහිවි තවත් අපි සාකච්ඡා කළ යුතු කාරණාවක් තියෙනවා. හරි. දැන් ඔක කරගත්තොත් දැන් හොඳට ඉන්න පුළුවන්නේ. එතකොට දැන් මේක කරගන්න ඕනද නොකරගන්න ඕනද කියලා බලාගද්දී කරගත්තොත් කිසි ප්‍රශ්නයක් නැතුව මේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න පුළුවන්. නමුත් නොකර ගැනීමේ තියෙන භයානකකම් නොකර ගැනීම ඒ කියන්නේ මොකක්ද දිට්ඨි විසුද්ධිය ඇති නොකරගෙන වාසය කිරීමෙන් අපිට යම්කිසි අනර්ථයක් සිදු වෙනවා නම් ඒක අපි හරියට දැනගන්න ඕනේ. එහෙම දැනගත්තොත් ඇත්තට මේ පැත්තට අපි පෙළඹෙනවා. අපි මොකක්ද මේ ගෙවන ජීවිතය කියලා අපි ඇත්තටම මමට මට මෙහෙම හිතෙනවා අර මෝරංචුව ගැන හිතෙනවා මෝරංචුවක් යනවා මිරිගුව පස්සේ ඉතින් අපි බලාගෙන ඉන්න ඇයට හරියට දුක හිතෙනවා. මොකද එයාලා දුවනවා එක තැනකට දුවන එතන වතුර නැහැ තව තැනකට දුවන එතන වතුර නැහැ ඇත්තටම එහෙම දුවන මෝරංචුවක් දැක්කොත් අපිට හිතෙන්න පුළුවන් අනේ මෙච්චර දිවට කමන්නේ අන්තිමට වතුර මාත්‍රයක් හරි පුංචි වතුර ටිකටක් හරි හම්බ වෙනවා නම් දිවට කමන්නේ වතුර හොයාගෙන කියලා ඒ වගේ රහතන් වහන්සේලාට උත්තමයා තේරුම් ගත් උත්තමයන් වහන්සේලාට අපි ගැන ඒ වගේ හිතෙනවා ඇති කියලා මට හිතෙන වෙලාවකට. මේ මේ දුවන දිවිල්ලේ තෘප්තිමත්කමේ මාත්‍රයක්වත් හම්බෙනවා නම් දුවන දිවිල්ලට කමක් නැහැ කියලා. ඒක හින්දාම මම පොඩි ශාන්තිංශකෙන් අහන්නේ මේ ආත්ම දෘෂ්ටිය තියාගෙන ජීවත් වීමෙන් සිද්ධ වෙන භයානකකමක් හෝ අනතුරක් හෝ අනර්ථයක් තියෙනවද ඒ ඒ බව දකින්නේ කොහොමද? ආත්ම දිට්ඨිය තිබීමේ භයානකම කම තමයි සංසාරයේ දිගින් දිගටම දිග්ගහින එක. මේ සංසාර ගමනේ කිසිම නැවැත්මක් පේන පලාතකවත් නොතිබීම. හේතුව තමයි අපි දන්නවනේ සූත්‍ර පිටකේ ආරම්භ වන්නේම ත්‍රිපිටකේ ආරම්භ වන්නේම දීඝනිකායේ දීඝනිකායේ දීඝනිකායේ පළවෙනි සූත්‍රයේ තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රය. එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රය තුළ තියෙන දෘෂ්ටි 62ක්. ඒ දෘෂ්ටි 62ට අන්තර්ගත නොවන දෘෂ්ටියක් නැහැ. හැම දෘෂ්ටියක්ම අන්තර්ගත කොට තමයි මේ දෘෂ්ටි 62 භාග්‍යතුන් වහන්සේ ලෝකයට දේශනා කරන්නේ. එතකොට පින්වත්නි මේ දෘෂ්ටි 62ටම හේතු වන්නේ ආත්ම දිට්ඨිය. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තුල පිහිටා ආත්ම දිට්ඨිය තුල පිහිටා තමයි මේ සියලුම දෘෂ්ටි ජාලයම නිර්මාණය වෙන්නේ. සංයුත්ත නිකායේ තියෙන දිට්ඨි සංයුත්තේ කියලා වෙනම කොටසක්. ඒ දිට්ඨි සංයුත්තේ තියෙන සියලුම දෘෂ්ටි උපදින්න හේතුවත් සක්කාය දිට්ඨිය ආත්ම දිට්ඨිය. එතකොට වැරදි දෘෂ්ටි, වැරදි අවබෝධ ඇති තාක්ම සංසාරේ නැවත නැවත උපදින්න වෙනවා, නැවත නැවත මැරෙන්නට වෙනවා. ඒක තමයි තියෙන භයානකම කාරණාව. මොකද මේ සංසාරේ යන්නේක තරම් භයානකකමක් තවත් නැහැ. ඉපදී ඉපදී මෙරි මෙරි සුගති දුගති වශයෙන් ගමන් කිරීමම ඊටාම භයානක අන්තරාය කර කාරණාවක්. ඒ බොහෝ දුක් සහිත තැන්, ඊටාම අභාග්‍ය සම්පන්න තැන්, මහා ඛේදවාචක වගේ තැන් ඕනතරම් තියෙනවා. ඕනතරම් තියෙන නිසා. එතකොට ඒක එකක්. අනිත් කාරණාව තමයි අපිට එදිනදා ජීවිතේ ගත කරනකොට කිසිම සැනසෙල්ලක් නැහැ. ආත්ම දිට්ඨිය වැඩි මනුස්සයර පාර යන්නත් බෑ. ඒක හරි බරක්. මේ මමත්වය ආත්ම දිට්ඨිය වැඩි මනුස්සයා පාර යන්නේ හරි අමාරුයි. තව කෙනෙක්ගේ කතා කරන්නේ හරි අමාරුයි. තව කෙනෙක් එක hina වෙන්නේ හරි අමාරුයි. එයාගේ ජීවිතේ කිසිම සරල බවක් නිදහසක් නැහැ. හැම වෙලාවකම මමත්වයේ තුල ආත්ම දිට්ඨිය තුල තියෙන බර බවක් සැහැල්ලුවක් නොමැතිකමක් මෙහෙන්න මෙහෙම හිතන්න මේ පින්නතුන මේක තේරුම් ගන්න අපි උදේ පාන්දර ගමනක් යනකොට මේ වැටායින ඉඳලා මිනිස්සේ බනිනවා හොඳයි ඉතින් අපි උදේම නිසා ප්‍රශ්නයක් ඇති කරගන්න හොඳ නැති නිසා කමන්නේ කියලා යනවා දෙවනි දවසෙත් බනිනවා පළවෙනි දවසට වැඩිය දෙවනි දවසේ පොඩ්ඩක් හවලා බලලා ඒත් යනවා මොක උදේ පාන්දර මේ වැඩට යන්නේ හොඳ ගමනක් යන්නේ තරහ ගන්න හොඳ නැති. තුන්වෙනි පාරක් යනවා. තුන්වෙනි දවසෙත් බනිනවා. තුන්වෙනි දවසෙත් යනවා කියමුකෝ මෛත්‍රියෙන් තරහ ඇති කරගෙන ආ කරදරයක් කරන්නේ කියලා යනවා. හැබැයි තුන්වෙනි දවසේ හිතන හැබැයි ඊළඟ දවසේ බැන්නොත් නම් මේ මනුස්සයාට හොඳ දෙයක් කරන්න ඕනේ කියලා මේ පොල්ලකුත් අරගෙන යනවා. පහවදා. පහවදත් බනිනවා. පරුස වචනයක් කියලා. ගහනා පොල්ලේ. පොල්ලෙන් ගහනකොට ඔළුව ගැලවෙනවා බෙල්ලෙන්. ගැලවිලා බලපුවාම ප්‍රබෝ යන්ත්‍රයක්. හොඳේ වැටහිනට වෙලා අර පරුස වචන ඉතින් යනකොට කියලා තියෙන්නේ රොබෝ යන්ත්‍රය. ඒ වගේ තියෙනවා මිනිහේ මිනිස්සෙක්ද මේක මේ કૃතිම එකක් දෙයි කියලාවත් හිතාගන්න බැරි විදිහට ලෝකයේ අද නිර්මාණ තියෙනවානේ. මිනිස්සු විදිහටම කතා කරන යන්ත්‍ර නිර්මාණය කරලා තියෙනවානේ. ගැහුවාට පස්සේ තේරෙනවා මේ රොබෝ යන්ත්‍රයක්. මේක හදපු එකක්. මොකද හිතෙන්නේ? අනේ මං වගේ මෝඩේ. මට මේක තේරුම් ගන්න බැරි වුණානේ. අයියෝ මං කරපු අපරාධය. තමන් පිළිබඳවම කනස්සල්ලක් ඇති වෙනවා. තමන් පිළිබඳව සංවේගයක් ඇති වෙනවා. හරිද? අන්න ඒ වගේ පින්වත් මේ රොබෝ යන්ත්‍රයේ තියෙන්නේ සකස් කරපු මේ දත්ත පද්ධතිය. අපේ තුල තියෙන සකස් වෙන, ප්‍රත්‍යෝත්පන්නව සකස් වෙන දත්ත පද්ධතිය. මේක හොඳට තේරුම් ගත්තනම් දැන් තරහ කියන මනෝභාවය ඇති වෙලා ඒ තරහ කියන මනෝභාවයට ආවේනික වීම වශයෙන් වාක් කර්ම, කාය කර්ම, මනෝ කර්ම ක්‍රියාත්මක වෙන විදිය හොඳට අත්දැකනවා. ඊළඟට ලෝභයට අනුගත වීම වශයෙන් කය, වචනය, මනස ක්‍රියාත්මක වෙන විදිය හොඳට තේරුම් ගත්තා. ඊළඟට ඊර්ෂියාවට අනුගත මේ කය, වචනය, මනස ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගත්තා. මේ සිතුවිලි මාත්‍රයකට නැත්තම් චේතනාවකට අනුකූල වීම වශයෙන් ක්‍රියාත්මක ක්‍රියා මාත්‍ර විතරයි. මේවා කරන සත්පුරුෂල ආත්ම ස්වභාවයක් නෑ. මෙතන තියෙන ප්‍රත්‍යෝත්පන්න හුදු සිද්ධි දාමයක් කියන එක තේරුම් ගත්තනම් වටහා ගත්තනම් පුදුමාකාර සැනසීමකින් පුදුමාකාර සතුටකින් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඇත්තටම එහෙම තියෙද්දි එහෙම නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන තමයි මේ පීඩාකාරී තත්වයක නැති අවබෝධයක් නිසා තමයි පීඩාකාරී තත්වයක ඉන්නේ. පීඩාකාරී තත්වයක ඉන්නේ. අම්මා කියන තැන තියෙනෙත් වැඩපිළිවෙලක්. තාත්තා කියන තැන තියෙනෙත් වැඩපිළිවෙලක්. දුව පුතා කියන තැන තියෙනෙත් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලට නම්ගොත් ආරූඪ කරගෙන අම්මා තාත්තා දුව පුතා ස්වාමි භාර්යා කියලා ඒ විදිහට නම්ගොත් ආරූඪ කරගෙන තියෙනවා. ආ ඒ මමත්වයක් ආරෝපණය කරගෙන. ඒ මමත්වයේ තුල ඉඳලා තමයි හැම වෙලාවකම මේ පුරුතජන సంతානය කල්පනා කරන්නේ. ඔබේකත් එක්ක මේ හරි වටින ප්‍රශ්නයක් තියෙනවා මටත් හැබැයි ඒක නම් පැහැදිලිම ගැටලුවක් සහිතව තියෙන දෙයක් මේ ඒකින්ද මේක මේ වෙලාවේ අහන්නම ඕනේ. අහලා අපි මේක විසඳ ගන්න ඕන දෙයක් තියෙනවා මේ සමහර ලාට පොඩි හඳුන්නේ සමහර තැන්වල සඳහන් වෙනවා සත්‍යයක් ඇත කියලා ගත්තා සත්‍යයක් නැත කියලා ගත්තා දෘෂ්ටියක් කියලා. දැන් මේ වෙලාවේ කතා කරනවන සත්‍යයක් නැත කියලා ඒක දෘෂ්ටියකට වැටෙනවා කියන කාරණාව ගැන මොකක්ද අපිට කියන්න පුළුවන්? ඒක වැරදීමක්ද? ඒක මේ මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම අපේ රටේ ලොකු හිගයක් තියෙනවා. ඒ හිගේ තමයි අපිට ත්‍රිපිටකය මනාවකට ඉගෙන ගන්න තැනක් නැතිකම. බුද්ධ ශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ තිබුණා. එහිදී ඉදිරියේ උත්තරානන්ද මහානායක ස්වාමීන් වහන්සේම වැඩ ඉන්න කාලේ ත්‍රිපිටකය ඉගැන්නුවා. ත්‍රිපිටකය ඉගැන්නුවා. අද විශ්වවිද්‍යාලවල ත්‍රිපිටකය උගන්වන්නේ ත්‍රිපිටකය ගැන උගන්වනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන එකක්. එදා බුද්ධ ශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයේ ත්‍රිපිටකය ඉගැන්වුවා. අද විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාලවල උගන්වන්නේ ත්‍රිපිටකය නෙවෙයි ත්‍රිපිටකය ගැන. ත්‍රිපිටකය ගැන ඉගෙනීම සහ ත්‍රිපිටකය ඉගෙනීම කියන්නේ කාරණා දෙකක්. එදා බුද්ධ ශ්‍රාවක මේ ත්‍රිපිටක ධර්ම පීඨයේ කියනවා සූත්‍ර දේශනාවක් ඉගෙනනවා අටුවා ටීකා අනුව. සූත්‍ර දේශනාවක්. එතකොට අපි අපිට පුළුවන් නම් සූත්‍රයක් ඉගෙන ගන්න. සූත්‍රයක් කියවන්න. අට කතාවත් ටීකාවත් එක්ක මේ වර්තමානයේ ඇති වෙලා තියෙන අර්බුද කිසිවක් ඇති වෙන්නේ නැහැ. කෙනෙක් කියනවා මේ අටකතා ටීකා බොරු කියලා. එතකොට අපි බලන්න තෝනේ අපි අපේ තේරවාද සම්ප්‍රදාය තුල එදා මෙදා තුර මේ රටේ කොච්චර මහරහතන් වහන්සේලා පහළ රහතන් වහන්සේලා පහළ වුණාද? බුරුමේ සියමේ වගේ රටවල තේරවාද රටවල කොච්චර රහතන් වහන්සේලා පහළ වුණාද? ඒ උතුමන් වහන්සේලා ත්‍රිපිටකයේ අටකතා ටීකා ප්‍රතික්ෂේප නොකොට ත්‍රිපිටක දේශනාව බුද්ධ දේශනාව අර අර්ථකතා අනුසාරයෙන් ටීකානුසාරයෙන් අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඊට අනුව පිළිවෙත් තුරල තමයි ඒ ධර්ම අවබෝධය කියලා රේරුකාණි මහානායක ස්වාමීන් වහන්සේ ඊළඟට අපේ අපවත් වෙච්ච නාවිනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ වගේ ඒ උතුමන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලා මේවා ප්‍රතික්ෂේප කරන්න ගියන්නේ ත්‍රිපිටක ධර්මයේ අට කතා ටීකානුගතව ඉගෙනගෙන ඊට අනුකූල වීම වශයෙන් පිළිවෙත් පුරලා මේ ශාසනයේ ඊටාම ඉදිරියට ඉස්සරහට වැඩම කරපු ස්වාමින් වහන්සේලා. අද බුරුමේ අපේ රටේ වනගතව කොච්චර එහෙම ಗುಣ පුරන සිල්ලුතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා ඉන්නවද? බුරුමේ සියමේ වගේ රටවල් වලත් ඒ වගේ ಗುಣ පුරන මේ සීලවන්ත ගුණවන්ත උතුමන් වහන්සේලා ඉන්නවා. එතකොට අට්ටකක් දැන් මෙහෙමනේ. අපි යමක් ප්‍රතික්ෂේප කරන්න ඕනේ හරියට අධ්‍යයනය කරලානේ. ඉගෙනගෙනනේ. හැබැයි අද මේක අධ්‍යයනය කර මේ අධ්‍යයනයක් කරන්නේ නැතුව තමයි සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ. අට කතාවක් ඇහැට දැකලා නැහැ, ටීකාවක් ඇහැට දැකලා නැහැ, පෙරලා බලලා නැහැ. මොකක්ද තියෙන්නේ කියලා නොදැනගෙන ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරනවා නම් හරියට මුල ඉඳලා අගට අධ්‍යයනය කරලා ඕන ඒක ප්‍රතික්ෂේප කරන්න හරියන්නේ නැත්තම්. ඒ නිසා මේ දැන් ස්වාමීන් වහන්සේ අහපු ඔය ප්‍රශ්නයේ ප්‍රධානම හේතුව දැන් එහෙම කියන ඇත්තෝම නිස්සද්දෝ නිජ්ජීවෝ ශුන්‍යෝ කියලා මේ සිව්පස ප්‍රත්‍යක්ෂාවත් කරනවා. හොඳ දැන් සත්ව සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ ආත්මත්වයක් නැහැයි කියන එක දෘෂ්ටියක් කියන ඇත්තෝම මේ නිස්සද්දෝ නිජීවෝ ශුන්‍යවාදී වශයෙන් මේ සිව්පස ප්‍රත්‍යක්ෂාවේ නියැලෙන බවක් පේන දෙන මේකට හේතුව තමයි අට කතා ටීකා ප්‍රතික්ෂේප කොට මේ ත්‍රිපිටක දේශනාව ඉගෙන ගන්න. ස්වාමීන් වහන්සේ ආහු ප්‍රශ්නය මේ සමාජයේ නිර්මාණය වෙන්න හේතුව තමයි සබ්බාසෝ සූත්‍රයේ තියෙන දෘෂ්ටි ටික. ඊළඟට සංයුත්ත නිකායේ තියෙන සත්ත්‍ය සූත්‍රය මේ සූත්‍ර මේවා මේ වැරදියටගෙන මේවා වැරදියටගෙන තමයි මේ වගේ දෘෂ්ටි මේ සමාජෙ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා සත්වයේ ඇතේ කිව්වොත් ඒකාන්ත වශයෙන් ඒක දෘෂ්ටියක්. සත්වයක් ඉන්නවා කිව්වොත්. සත්වයක් නැති දෙයක් නැති හැටියට ප්‍රකාශ කිරීම කොහොමද දෘෂ්ටියක් කියන්නේ? ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කරනවා නැති දේ නැති හැටියට ප්‍රකාශ කරනවා. ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කිරීම නැති දේ නැති හැටියට ප්‍රකාශ කිරීම දෘෂ්ටි සංඛ්‍යාවට යන්නේ නැහැ. ඒක හරිම ලස්සනට සංයුත්ත නිකාය කන්ද සංයුත්ත පුප්ප සූත්‍රයේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙන. ඒ හින්දා ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කරන්නත් නැති දේ නැති හැටියට ප්‍රකාශ කරන්නත් අපි බය වෙන්න උවමනා කරන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කිරීම ඒක දෘෂ්ටි සංඛ්‍යාවට කොහෙත්ම යන කාරණාවක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට කච්චායනගොත්තු සූත්‍රය. ඒ කච්චායනගොත්තු සූත්‍රයේ තියෙන ඒ කාරණාවත් අට කතාවේ හරීම ලස්සනට මේ විවරණය කරලා තියෙනවා විස්තර කරලා තියෙනවා ඒ කච්චායනගත සූත්‍රයේ තියෙන කාරණා කොහොමද දෘෂ්ටි සංඛ්‍යාවට මේ යන්නේ කියලා. ඒ නිසා සත්‍යයක් ඇත සත්‍යයක් නැත කියා ගැනීම දෘෂ්ටි නෙවෙයි. ඇත්තම දැන් නැත්තා වූ සත්‍යයක් ඇතේයි කියලා ගැනීමනේ දෘෂ්ටි වෙන්නේ. නැති සත්‍යයක් ඉන්නවායි කියලා ගත්තොන්නේ. නැත්තා වූ සත්‍යයක් නැති විදිහටම දකිනවා. නැති දේ නැති හැටියට දකිනවා නම් ඒක කොහෙත්ම කතා කරන දෙයක් එන්නේත් නැහැ. එන්නේත් නැහැ. මෙතන පටිච්චසම්පාදයේ තේරුම් ගත්තනම් හරියට පටිච්චසම්පන්න ධර්මයේ තේරුම් ගත්තනම් මම හිතන්නේ අපි ඊළඟට කතා කරන්න තියෙන කාංකා වේතරණ විසුද්ධිය පිළිබඳවයි. එතකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳ ගන්න පුළුවන්. පටිච්චසමුප්පන්නව ඇති වෙන දේ දෙයක් මිසක්වා සත්‍යයක් ඇතුද නැත්ද කියලා කතා කරන්නවක්වත් සත්‍යයක් කියලා ගන්න දෙයක් උපදින දෙයක් එතන ඇත්තේ නැති බව තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මේක පිළිබඳව අපි තව සාකච්ඡා කරන්න අවස්ථාව තියාගමු. අධ්‍යයනය දැන් මේක දැන් කියවන්න ඕන කෙනෙකුට මේක හරිම ලස්සනට තියෙන සූත්‍ර දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ බික්කුණී සංයුත්තේ වජිරා සූත්‍රය. සේලා සූත්‍රෙත් තියෙනවා ඊළඟ සූත්‍රේ වජිරා සූත්‍රේ වජිරා සූත්‍රෙත් තියෙනවා. සත්වයේ පුද්ගලයෙක් ආත්මත්වයක් නැtei කිය. කෙලින්ම වජිරා භික්ෂුණීන් වහන්සේම කියපු සූත්‍ර දේශනාවක් හැටියට මම අන්තර්ගත වෙලා තියෙනවා. අපි මම හිතන්නේ ඊළඟ ධර්ම සාකච්ඡාවේදී මේ පිළිබඳව දැඩි සාකච්ඡාවක් කරන්න පුළුවන් අපිට මම හිතන්නේ පටිච්චසමුප්පාද ධර්මයත් එක්ක අද දවසේ අපිට යෙදিলা තියෙන කාලය මෙතනකින් නිමාවටපත් වෙනවා. ඉතින් මම හිතන්නේ තාමත්ම වටිනා කාරණා කීපයක් අපි සාකච්ඡාවට ගත්තා කියලයි. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත ඇයි ධර්මය තුලින් පෝෂණය කරගන්න ඕනේ කියන කාරණාව ඉතාම පැහැදිලි. ඒකින්ද අපි මේ වෙලාවේ බොහොම පුණ්‍ය අනුමෝදනා කරමු. ප්‍රත්‍යක්ෂා වැඩසටහනට අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරන්න යෙදුණ බුදුඹර සෝබිත ස්වාමින් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.